සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒ වස්සිය සුඛං ඒකං සමයං භගවා හෝතු විහෙරති කම්මාස්ස ධම්මං නාම ගුරුණං නිගමෝ සත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්ත්‍ය සිතික්ඛවෝති බදංගේ අතිතේ භික්ඛු භගවතෝ ජාති දෝසං භගවා ඊතද වෝචේ යෝගාචරණ සම්ප්‍රදායයි ඉරිවත් සාහේලා නාස්පතින් අපේ ධර්ම දේශනා සඳහා ඒ කාර්ය ධර්ම සාකච්ඡාවට ඇති නිශ්චය කරගත්තා වගේ ආරම්භයක් ලබා ගන්න හදන්නේ කවුරු කොහොම කවුරු ප්‍රතික්‍රියා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය. ඒක විපාලයක් අදාළ කොටස් ආශ්‍රය කරගෙන ගුරු මත ආශ්‍රය කරගෙන කරුණු සාකච්ඡාවක් කාලයක් පැවැත්වුවා. ඒක මාර්ගදී අපට මාර්ග කරගන්න සිද්ධ වුණා. නැත්නම් විවෘත රක්ෂා කරගන්නවා. නමුත් අදුගේ අවස්ථා කීපයකදී අල්මේ වෙන්නේ ඉතිරෙදී යෙදුණා. අපි මේ ධර්ම සාකච්ඡාවකදී හෝ ධර්ම දේශනාවකදී හෝ සත්‍යයනාවකදී හෝ විතර මේ ප්‍රතිපත්තාන සූත්‍රය ඇහෙන්ද සාකච්ඡා කරන්න ඉදිරිපත් කරගන්න ලැබෙනවා නම් හොඳයි. ඒක විශේෂයෙන්ම පස්සේ ධර්ම සාකච්ඡා අවස්ථාවේදී මොකද කියනවා අද පටන් කලාපරතු වෙන්නේ තේරවාද සුත්‍ර සාසනයෙන් තුමාතර වාගේ කලකන මේ උත්මය වටිනා අපේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ඕම කෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච මේ සූත්‍රය පිළිබඳව යෝගාවචරයේ පැත්තේ උත්තරණ වගේ පැත්තේ අපිට ගන්න තියෙන ආදර්ශ ටික ඉදිරිපත් කරගන්න. මේ සූත්‍රය විශේෂයෙන්ම සූත්‍ර පිටකේ ගත්තොත් ඒ සූත්‍ර පිටකයේ තියෙන එකම මාර්ගය නැත්නම් පරිදි වීමේදී උපාසක වීමේදී සුඛ සම්පදා වීමේදී ආදී වශයෙන් සුශීලව හිටපු කෙනෙක් සුශීල බවටපත් වෙලා සින්දරත් යඳුනා ගැනීම පස්සේ මේ කෙලෙස් කපා හැරීමේ විමුක්ති මාර්ගය සොයා ගන්න යනකොට ඒ සඳහා තියෙන නිවැරදි මාර්ගයක් වශයෙන් හලවලා නිසා එක පැත්තකින් බලනකොට රූප පිටකේ සින්දාර්ථය වශයෙන් ගන්න. ඔක්කොම වගේ කියන දේවල් වල වටිනාකාරය මෙහි ගැප් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විනය පිටකේ ආදව කල්පනා කරලා බලනකොට අපිට හිත ධෛර්යමත් කරගන්න. ඒ වගේම අපෙන් යම් ආකාරයක අඩුපාඩුකම් එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් ඒකෙන් ඇති වෙන්නා වූ කනගාටු දුරු කරගන්නට සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන් දවසක් ඒ සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේට එක විදිහක අහසු කිරීමක් ඉදිරි කරමක් කරලා පෙන්ලා දෙනවා ආනන්දේ මම මේ ධර්මයක් විනයක් යම් ආකාරයකට දේශනා කරනවා නම් ඒකයේ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ඒක අත්දැකලා සත්‍යක්ෂ කරලා දේශනා කළා කියන්නේ. ඒ නිසා ඒක සම්බන්ධයෙන් මගේ හිතේ යම් ආකාරයක අරලවිල්ලක් කලකොල භාවයක් විචිත්ත භාවයක් නැද්ද? ඒ වගේම තමයි මේ ධර්මයේ එහෙම පටලැවිලි තියෙන විදිහක් නැහැ. ඒ නිසා ආනන්දය මට වැඩි මේ දැන් දැන් වල සමීප වෙලා කටයුතු කරන රටේ ලෝකයේ විසින කෙනෙක් වශයෙන් දැකලා තියෙනවාද මේ සංඝයා වහන්සේලා හෝ බුද්ධ ශ්‍රාවකයෝ දැන් දැන් වලට වෙලා කුරුන් ගටා ගන්නවා විවිධ වාද විවාද පටලවා ගන්නවා එක එක කාරණා පිළිබඳව කලා විස්සා වාද විවාද වලට පැටලෙන ඉතින් අනුසාරක කියන එහෙම ප්‍රධාන පෙළේ නැතුම් ඒ වගේ වාද විවාද බුද්ධ ශ්‍රාවකයන් වගේ ඇත්තේ නැහැ ඒ වුණත් ස්වාමීන් වහන්සේ මත්තට සමහර විටක මේ සීලය පිළිබඳව විනය පිළිබඳව ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද ඒ සංඝයා අතර එහෙම වුණොත් උපාසකයන් අතර එහෙම වුණොත් උපාසකාවන් අතර පිටිනේ අතර එහෙම වුණොත් ඒක දෙවිමිනිස්සයිද ලෝකයාට මහා නාටකර කාරණාවක් වෙන නිසා ඒ පිළිබඳව සර්වඥාන්වහන්සේ කලකා බලන්න කියන වගේ අනිමාර්ථ ඉල්ලීමක්. එතෙන්දී සර්වඥාන්තික ගෝම ලක්ෂණට මේක ඉදි කරලා කෙලින් කරලා පෙන්නනවා ආනන්දය මේ ධර්ම විනය කියන දෙකේ දෙක ගත්තාම සර්වඥාන්තිකේ මේ අතිස්පං අවුරුද්දක උත්පත්තිය අපි පිළි කරන්නේ ධර්ම විනය වශයෙන් අන්නේ ධර්ම විනය දෙක ගත්තාම යම් ආකාරයක විනය ප්‍රශ්නයක් විනය ගැටුමක් විනය කලහයක් විවාදයක් ඇති වුණාට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ වැදගත් වෙන්නේ ධර්මයේ පිළිබඳ අහක ගන්න දුනියයි කලහයයි ධර්මයේ පිළිබඳ කරන කාර්යය විවාදයි. එනිසා ඉස්තර කරන්න එපා කලහ විවාද විසඳීමේදී විනය ප්‍රධාන වශයෙන් ධර්මයේ දන්නවනේ ඒ ධර්මයෙන් අර ප්‍රශ්නෝත්තර මේක කියන්නේ විඥානුකූලව අපි අපි අතර තියෙනා වූ අවසුන් කවසුන් කාර්ය ධර්ම පවා හරියට මේ සතිපට්ඨාන ධර්මයේ දන්නවනම් ප්‍රශ්නයක් තියා අර්ථය ධර්මය නිරුක්තිය ප්‍රතිභාන කියන ආකාරයට ගැඹුරෙන් සලකා බැලීමේ ක්‍රමය දන්නවනම් ප්‍රශ්නේ එතන එතනම විසඳෙන ස්වභාවය. එකම කවුලේ සාමාජිකයන් අතර ඇතිවෙනා වූ ප්‍රශ්න වගේ විසඳෙන ස්වරූපයකට යනවා. ඒ නිසා ධර්ම විනය දෙක ගත්තාම විනය ප්‍රශ්න වලට වඩා ධර්මීය වෙන්නා වූ ප්‍රශ්න සාධනයේ පැවැත්මට සාධනයේ අභිවෘද්ධියට ඒ වගේම එක කුසලයේ දීන සමාධි ප්‍රඥා වර්ධනයට කෙලින්ම බලපාන බවයි මේ සම්ලතනවත් ප්‍රස්තාව. ඒ නිසා අපිට එතනමුත් තියෙනවා විනය පැත්තට ලොකු වගකීමක් සංඥා දෘෂ්ටිකයන්ගේ තියෙන. පාද වේවා පාදිකා වේවා දුක්ඛ වේවා දුක්ඛ වේවා. ඒ දැනීම සම්බන්ධයෙන් තමයි විනය පිටකයේ දේශනා කරලා තියෙන්නේ. ආනේ විනය පිටකයේ එන්නා වූ ප්‍රශ්න උනත් මේ සතිපට්ඨාන මේ සතිපට්ඨාන භාවනා කරන අයට ඉදීම විකෘතියක්. මේ සතිපට්ඨානය පිළිබඳ අත්තාව ගෞරවයේ ඒ භාවනා ක්‍රමයේ අත්‍යකීම් විෂද භාවේ නිසා විෂදෙන ස්වරූපයක්. ඒ නිසා යම් කෙනෙක් මේ සතිපට්ඨානයට ගෞරව කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ විනයගත කරන ගෞරවයක් අපි ධර්ම විවරණයේදී ඉදිරියේදී මත වෙන මත වෙන අවස්ථාවල කොහොමද මේ කපිටයිත ටිකයෙන් අපේ ඉන්දිය සංවර ආදී සීල සංවරය ඇති කරලා දෙන්නේ කියන අපි ඉතර වශයෙන් සංඝා කරගනිමු. නමුත් මෙතනදී මතක තියාගන්න ඕන නිසා ධර්ම විනය දෙකම ගත්තාම මේ සතිපට්ඨානය පිළිබඳව සුතමේ වශයෙන් හදාරීම් චින්තාමේ වශයෙන් තර්ක වශයෙන් කලකා බැලීම් භාවනා වශයෙන් වැඩිම මේ සංඥාන් වහන්සේගේ අනුශාසනාවට බොහොම සමීපව ඉඳ ගැනීමක්. මේ සතිපට්ඨාන ධර්මයේ තුනත් මේ මෑතක අපි දන්නා වුදු 30ක 40 කාලේ ගත්තාම ඒක හොඳටම විස්තර කරේ සතිපට්ඨාන විපස්සනා භාවනාවක්. ඒකට ඇති වෙන්න කරුණු මේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන්. නමුත් කෙනෙකුට ඉතාමත්ම ආරක්ෂාකාරීව ඉදිරිපත් කරන්න පුළුවන් මේ සතිපට්ඨානේ විපස්සනා විතරක් නෙවෙයි සමතේට අපි ඈහෙන රුකුලක් ඈහෙන උපදේශ මාර්ග ආස්තල් සමහය සමත භාවනාවතේ ධ්‍යාන භාවනා දිනකට අවශ්‍ය සෑහෙන ප්‍රතිස්පන්දියක් තියෙනවා. ඊට පස්සේ මුළු සූත්‍රයේ වශයෙන් ගත්තාම එහෙම නැත්නම් සූත්‍රය අවධාන වෙන්නේ මේ විපස්සනා කොටසේ. ඒක හුදකෝ පේනවා අපි මේ කාමස් අධ්‍යයනා කරේ නැති මේ සතිපට්ඨාන ආනිසංස ගැන කතා කරනකොට විශේෂයෙන් වෙන්නේ මේ ආනිසංස කොටාවේ විපස්සනා හැකින් බලලා දේශනා කරපු දෙයක් වගේ. නමුත් අපි ආමත කරන්න නරකයි. මේ සතිපට්ඨාන සෑහෙන කොටලක් සමත භාවනාවට අනුග්‍රහයක් අපිට ඒක නිසා යම් භාවනා ක්‍රමයක් විපස්සනාය කියා ගන්නත් අපි විපස්සනා කරනවා කියන හදන ඇත්තෝ බොහෝ විට මේ සතිපට්ඨානීය අනුව Tamange ආශ්‍රයවන්න දෙන්න සතිපට්ඨාන රාමුව තුළ අතුලත සාකච්ඡා කරන්නට වෙනදීනේ ඒ Tamange භාවනා කරන එක ලොකු සමාධිය ආස්වාද කරනවා. යම් කිසි කෙනෙක් සමතය මුල් කරගෙන සමතයට මුල් තැන දීකන කටයුතු කරනකොට විවේචනය කරනවා ඕක සත්‍යපටයි. මෙන්න මේ කාරණාව තේරුම් අරගත්තාම අද උගවදෙක් කැමති වෙන්නේ මේ සතිපට්ඨාන භාවනා සමත විපස්සනා දෙකටම අනුග්‍රහ කරනවා කියුවාම ඒකේ නර කලාව විවාද වෙලා තියෙනවා. අතවගේ කතාවල් කාරණා කීයක් තව දෙදාස් වාදයකට මම සහභාගී කරනවා සා ඒක සූත්‍රදී අපතන කොහොම නමුත් තම දෙදාස් වාදයකටම උදව් කරනවා හෝ වේවා නැමතා නැත්නම් විපස්සනාවම කුළු ගන්නවන දෙයක් හෝ වේවා සර්වඥාන්තිගේ පණිවිඩය සිදු කරනකොට සිදු කරන්න පුළුවන් එක් ආකාරයක් තමයි මේ සත්‍යෝපාසක ධර්ම ඒ සත්‍යෝපාසක ධර්ම වල ආරම්භය. ඊවිසුම මේ සතිපට්ඨාන හතරයි මේ සතිපට්ඨාන හතර සම්පූර්ණ කිරීමෙන් අනිත් ඒවා ඉදීම සම්පූර්ණ වෙන බවට ඒ සර්වක දේශනාය සඳහන්. ඒ නිසා මේක විවිධ පැති වලින් බලනකොට මූලික ප්‍රභාවයක්. ධර්මයේ මූලික ප්‍රභාවය. දෙයත්තාව සමතේට මූලික ප්‍රභාවය. විපස්සනාවට මූලික ප්‍රභාවය. විනයට මූලික ප්‍රභාවය. සර්වජ සාසනයට මූලික ප්‍රභාවය. එහෙම නැත්නම් අද කාලේ පවතින ආ උ තේරවාද සාසනයේ මූලික ධජය. වශයෙන් මේක අපිට සලහා ගන්නවා. ඒ නිසා මේ සඳහා ගන්න වෙලාව කොහොමද? ඒ වගේම තමයි අපි ඉතින් කලිමුත් ධර්ම දේශනාවක මතක් කරගත්ත වාගේ මේ සතිපට්ඨාන ධර්මය විමුක්තිය හොයාගෙන යන ගමනයි. ආරම්භක ආධුනිකයට එළින්ම ගන්නදී කියලා කතා කරනවා. ඒ වගේම දැන් මේ සම්මන් විපාණ කියන බලනවා අපි වාගේ දැනටමත් ඉදිරියා එහි මැද පන්තිය ගත කරන ඇත්තන්ට මේ සතිපට්ඨාන ධර්මයේ උපකාර කරනවා. අවසානයේ සීනාස්වයන් වාක්‍යයකට ප්‍රතිපත්තාන බලය, අති බලය, සීනාස්ව බලයක් වශයෙන් සීනාස්ව බල සූත්‍රවලා. එනිසා මේක මුලත් ප්‍රතිපත්තානේ, මැදත් ප්‍රතිපත්තානේ, අගත් ප්‍රතිපත්තානේ නිසා අපේ යෝගාවචර ජීවිතයේ හේන් වෙන වෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් අපි අතුරු කාලක සැලැසලා වෙන බව. ප්‍රතිවර්ධාණයට අමීප වෙන්න වෙන්න මේ කායන මාර්ගයට අපි ලක් ඒ නිසා කොච්චර මේක පිළිබඳව අපි දැනගෙන නැත්නම් දන්නවා කියලා හිතාගෙන හිටියා ඒක නැවත නැවත විග්‍රහ කිරීමකට ගොඩක් පාරනවා. ඒ වගේම තමයි නාහපු කෙනෙකුට මේව බොහොම ගැඹුරු ධර්ම මේව අපිට තේරෙන්නේ නැහැ කියලා ඇත්තකට දාන්න දාලා හිටියත් අහගෙන ඉන්නකොට තේරෙනවා ඉන්න කුඩු භාවයක් ඇත්තට වෙන්නේ ආශ්චර්යයක් භාවයක් ආසිරිකම් වෙන බවක් දුක්ඛ ස්වરૂපයක් මොනවත් එකට එක එක්තර ප්‍රදේශයක් උදල් ආයෝජනය කරොත් එක්තර ප්‍රදේශයක් ලාභ ලැබෙනවා කියලා යම් ව්‍යාපාරයක් කරනවා මේ වගේ තමයි යෝගාවචරය යම් ප්‍රදේශයක් තමන්ගේ ශ්‍රද්ධාව දතුපකාන්ට ආයෝජනය කරොත් ඒ හා සමාන අන්තකල යම් ප්‍රදේශයක් තමන්ගේ වීරිය මේ සතිපට්ඨාන වල ආයෝජනවල ඒකම ප්‍රමාණයට යම් ප්‍රමාණයක් සතිය යම් ප්‍රමාණයක් සමාධිය යම් ප්‍රමාණයක් ප්‍රඥාව යොදනවන ඒ ප්‍රදේශයක් ලබන. ඒ මොකද මේ කාපි චෛතසිකය ගැන කතා කරනකොට සත්‍යතාව ඒකත් විදිහේ සත්‍ය පදක්ඛාණේ වශයෙන් පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදක්ඛාන කියන පදක්ඛාණේ වෙන්නේ සතියට පාදනම වෙන්නේ සතියට ආරම්භයේ මූලාශ්‍රේ ප්‍රභවය වෙන්නේ සතිපට්ඨාන මුලින් මුලින් වරද්ද වරද්ද ආධුනිකයි කියලා හිතමින් හෝ ආහන දැනගන්න බලාගන්නා වූ සතිපට්ඨාණයමයි ආයදී සතිපට්ඨාණයමයි සතර බිඳු වෙන්නා වූ සත්‍යයිතිකේත සුඛපිච්චිත සතියට මනාවත හිතියා වූ සුඛාණේත සුඛෝපකාරය. එනිසා දෙන්නේ යුත්තේ මේ ශරීරය. එනිසා සතිපට්ඨානේ යෝගාවචරයාගේ ගෝචර භූමිය වගේ යම් වෙලාවක යෝගාවචරයා ගෝචර භූමියෙන් ගොදුරු භූමියෙන් ඈතට ගියාන ඒ විරික්කාරයන් අක්කලං කරන තැනක ඉන්න දෙලෙකට වඳුරකට වෙන දේ වාගේ ඒ සීලකාන්ත අවසින් වෙන්නේ. අපදන් යන්ත්‍රායක් ඉන්නේ කියලා. සති සමාධි ධර්ම වල විනාශයක් වෙන්නේ. දැන් විතරෝම අපි මේ සතිපට්ඨාන ශේෂ්ත්‍රයේ තුරණයට ඇතුළෙන්නේ අපිට තියෙනවා මේ ගොදුරු බිමේ ආරක්ෂා. එතන යෝගාවචරයට ගොදුරු බිමේ මේ සතර සතිපට්ඨානය. ඒ ගොදුරු බිමෙන් තොර ඈත් වුණොත් ඒකට සර්වඥමතු වගකියන්නේ. කර්මස්ථානාචාරු වගකියන්නේ ධර්මයේ ධර්ම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එතකොට අපරණ වෙනවා. ඒ දඩයක් ආරෙන්ට ලක් වෙන්නා වූ වනසතුන් වාගේ වනසටපත් වෙනවා. ඒ අර කුංචි ලස්සන උපමා කතාවක් කරුවත් මහන්සේ මතක් කළ දින දෙනවා සූත්‍ර පිටකේ අන්තයක කුංචි ඒ සිරිලියක් කුරුළු පැටියේ ඒ පාරකම හදිසියේ ගතාගෙන යනවා පියා කුසෙකයි. නැත්නම් කුරුළු ගොයෙක් කිය. ගාගෙන යනකොට මේ කුරුළු පැටියා දැන් අහුවෙලා කෑ ගහනවා අනේ මං වාගේ මොහොත මිනිස්සේ කියාපු දේ අහලා මට ගොදුරු තැන මට සුදුසු තැන මම හිතනනම් මට මේ වනකට මමපත් වෙන්නේ නැහැ මම මේ මගේ ගොදුරු තැනින් පිට ගිය නිසායි මම මේ වනකටපත් උනේ මගේම දෝෂේ මගේම දෝෂේ මගේම දෝෂේ කියලා ඒ කුරුල්ලා තමාටම මේ අවලාදන ගා ගන්නකොට ඒ කාම මැරිලා නැති නිසා අවලාදන ගා ගන්නකොට අර කුතුහ කොය හරව අම්ක හිතනවාද උඹට උඹේ ගොදුරු බිමේ හිටියට මගෙන් ආරක්ෂාවක් කියේ කියලා මම ඔබ කොයි තැන හිටියත් අද මට ඒ මේ පියාක ස්වභාවය නිසා කුරුළු බයගේ ශක්තිය නිසා මට ඕනම තැනක හිටියොත් අල්ලන්න පුළුවන් කියලා මම පුළුවන් නම් පොකොතුරු කිමේ ඉඳලා රැකියන් කියලා අපහැරලා ඒ කුරුළු පියා පැටියා ලොකතාවේ කුරුළු පැටියා දන්නා ඌක ගොතුරු බීම තමයි අලුතෙන් කාලා ගින්නකෝ කාලා කර්මඩ මතු කරලා තියෙන ඒ කැට කැට ගාලා නැති ඒ බිමේ හිටියානම් භූතේක ගොතුරු බිම ඒ පියාසුසෙකෝ සතෙක් එනකොට වහාම අර මතු කරලා කියන සැකයක් අතට දින්ගා ගත්තාම ඌට ආරක්ෂාව කරනවා. මේ නිසා පොඩු අත අරගෙන වහාම ගිහිල්ලා ඒ තමන්ගේ ගොතු බිමේ වහලා ඉතන තියෙන කණුව අහුලගෙන කාලා ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අර කුරුමුයා පියාකුසා කියන කතා බලාගෙන ඉඳලා හරියටම ඊයක වේගෙන් එනවා අර කුංචි කුරුල්ල අල්ලගන්න. අල්ලන කල්ලාන එනකොටම අර කුරුල්ල පැටිය ළඟ තියෙන පක්කයට එකක් අතින් ගනවා. ඒ ආපෝෂා වෙන්න අර පක්කන් දිහැපිලා තුවාල වෙලා ඇදට. එතනදී මේ සර්වඥාන්තේ පෙන්වා දෙන්නේ මේ ලෝක අන්තිම විසමයි. මේ ලෝක අන්තිම විවිධයි. මේ කොහොම විසසයිතයි. ඒ විසසහිත මාර්ගයේ මේ නියම මාර්ගය හොයාගෙන යන සීලවන්ත නිත්‍ය සංවරයෙන් යුක්ත වූ යෝගාවචරයට ඡන්ද පරිසකම කියන කොහොමමාරුයි ඉච්ඡායි. එදා දරුවචන් වහන්සේ හරියට කිකිලියක් සමාන්ගේ බැටවුන්ට කපුවත් ආරක්ෂාව සලසා දෙන වගේ ගොදුරු බිම ලකුණු කරලා තියෙනවා. මෙන්න මේ ගොදුරු බිමේ හැදෙන්නේ ඇතිරුණොත් මම වගේ. ඔබලාට ධර්ම ආරක්ෂාව සලසා යම් හේකින් විවක්කාර දහසක් නිසා හෝ මෙලෙස් වේගයක් නිසා හෝ අතක් රූප සේවනයක් නිසා හෝ වෙන මොන හරි හේතුවක් නිසා ඔබලායේ ගෝතුරු බීමෙන් ඈතට ගියොත් ඒ කාන්ත වරකටපත් වීමක් වෙන්න පුළුවන් එතකොට අර ඒ කායන මාර්ගය හෝ ඒ විමුක්ති මාර්ගයෙන් ගැලවෙනවා ඒ නිසා නිතරම ගෝතුරු බීමේ හිත පවත් ගන්න පුළුවන් නම් යෝගාචර ධර්ම ආරක්ෂාව කරගන්නවා ඒ නිසා භාවනා කරන මැද යෝග ජීවිතයේ මැද ගත කරන ඇත්තෝ නිතර මතක් කරගන්න ඕනේ මගේ මේ සිත හෝ වේවා වචනේ හෝ වේවා ක්‍රියාව හෝ වේවා මේ සතර සතිපට්ඨානය කියන යුතු නිමේ නිතර හැදිරෙනවා දැන් මම මේ භාවනාවට එන්න නැත්තම් සීලයක් සමාදන් වෙන්න දෘෂ්ටි ඍජු කරගන්න කලින් මගේ හැසිරීම මොන මොන විදිහේ විසම වුණාද දැන් ඒකේ යම් කිසි විදිහක මේ වාගේ සංවර වීමක් තියනවාද තව මේ තුල සංවර කරගෙන තවත් ඒකේ ඉන්ද්‍රයන් සංවර කරගෙන ආචාර ගෝචර සම්පන්නව ගත කරන්න කොච්චරක් වගේ ඉඩ තියෙනවද කියලා දැනගන්න විතර මේ සම්පත්තාවේ අවශ්‍යයි. අන්තිම වශයෙන් කියනනම් අපි අර කලින් මතක් කරගත්තා වගේ සීනාශ්‍රයයන් වහන්සේ නමක් උනත් නිතරම සතිපට්ඨාන තමයි හිතනවා. මුතු වෙලා ආනාපාන වැඩිවයි කියලා කියන්නේ. මුතු වෙලා ආනාපාන වැඩිලා. මුතු වෙලා මේ සරුවචන් වහන්සේ මේ සතර සරුවට්ටෙන් ඈතට ගියේ නැහැ. මේ අනුරුත් මහ රහතන් වහන්සේ හොඳටම අතනීප වෙලා, ළඩ වෙලා ඉන්න වෙලාවක එකම જાතියේ එකම කාර්ය වංශයේමනේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිලා ආනෝ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර අධික වේදනාවගෙන දෙන වේදනක්ක ස්වරූපයෙන් ගත කරද්දි කොහොමද මේ ප්‍රසන්න මූණකින් යුක්තව ප්‍රසන්න වචන වලින් යුක්තව ප්‍රසන්න ඉරියව් පවත්වන්නේ උන්වහන්සේ සඳහන් කළා කියනවා ආනන්දේ මම එන ඕනම අරමුණක් මේ හතර හතර සතිපට්ඨානයට දාලා බලන්න. හතර සතිපට්ඨානයට දාලා බලනකොට මට මේක බොහෝම ඉක්මනට ධාතු වශයෙන් හෝ පරමාර්ථ වශයෙන් වැටහෙන ගත්තට පස්සේ මේ වේදනාව හෝ වේවා, චිත්ත ධර්ම හෝ වේවා, ධර්මානුපස්සනාව වශයෙන් කටකොට හෝ වේවා මම නෙවෙයි මගේ නෙවෙයි ධාතු මතයි ශූන්‍යයි කියනක මට බොහෝම ඉක්මනට පහදා දෙන නිසා මගේ වර්තමාන ඉරියව්වට මේ එන බාධාවෙන් බලපෑමක් නැහැ. ඒ වගේම වෙනන්ද ස්වාමීන් වහන්සේ ඒ සර්වචනාංශයේ විශේෂ උපක්‍රම කරන්න සිද්ධ වුණානේ මේ ඒ තව තවසකින් නැත්නම් තව වරුවක් පමා වුණා නම් විවාහ ජීවිතයකට සම්බන්ධ වෙනවා යුවරජ සංසුවක් ලැබෙනවා නවගේකට පිවිසුමක් ඇති කරගන්නවා මෙන්න මේ මංගල සුභ අවස්ථා වළක්වලා සර්වචනාංශයේ සාසනගත කිරීම ඒ සාසනගත කරලා අවසාන දිවි ලෝකෙට ගෙනියලා ඒ නැති වුණා වූ ජනපද කල්යාණී වෙනුවට දිව්‍යාංගනාවක් පොරොන්දු වෙලා ඒ භාවනා කරනවා. අන්තිමේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට ඉන්දිය සංවරය පිළිබඳ හැකියාවන් පිළිබඳව කතා කරා. අනිත් සම්ප්‍රදායිකවලා ඉක්මවලා ජනදත්තයකටපත් වුණා පස්සේ දවසක අරුවත්යන් වහන්සේ මේ ආනන්ද ස්වාමී නන්ද ස්වාමීන් වහන්සේ ගැන ಗುಣ කථනයක් කරනවා නන්ද ස්වාමීන් වහන්සේ යම් වෙලාවක දැන් මම උතුරු දිශ බලමි කියලා දැනගන්නවා නම් උන්වහන්සේ කල්ැතුම සතිය පිටවා ගන්නවයි කියලා උතුරු දිශාවෙන් ඉන්නා වූ රාග අරමුණු මගේ හිතමහමක් කෙලසාවා. උතුරු දිශාව දිහා මම බලන්න හදන්නේ එයින් දෙන්නා වූ ද්වේෂ අරමුණකින් මගේ හිතමහමක් කෙලසාවා. උතුරු දිශාවේ ඇත්තා වූ මේ මත් කරන, මෝහ කරන, අන්ධකාර කරන අවිද්‍යාව ස්වභාවයේ මගේ හිතමහමක් කෙලසාවා කියලා හිත කලින්ම ප්‍රතිශක්ති කරගෙන සතියෙන් ආජ්‍ය කරගෙන එහෙම නැත්නම් සතිය කියන පළිය විතරාට යොදවලාලු උතුරු දිශාව බලන්න. දකුණු දිශාව බලන්න නම් දකුණු දිශාව බලන්න කලින් ඊට අර විදියට මේ කියන දැන් කාලේ අර පොලියෝ තියෙන දිශාවට යන්න ඉස්සලා පොලියෝ එන්න තක් ලබාගෙන යනවා. ඒ වාගේ ශරීරය ප්‍රතිශක්ති කරනවා. ඉන්නත් කරනවා. ඉන්නත් කරවන්නේ කොහොමද? මේ සතර සතිපට්ඨානයි කියන ක්‍රමයෙන් තමයි. හැම වෙලාවෙම සතිය ඉස්සර කරගෙන තමයි. ඒ නිසා ගෝචර භූමිය ආධුනික යෝගාවචරයට ඒ නන්ද ආනන්ද නැත්නම් නන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වාගේ කෙලකමනේ උත්තරයන් වහන්සේලා දීලා තියෙන නිදර්ශන තමයි අර. නමුත් අපි සතිපට්ඨානේ ආරම්භ කරන්නේ සතිපට්ඨාන ධර්මයේට සතිපට්ඨාන විපස්සනාවට නැත්නම් සතිපට්ඨාන භාවනාවට වැටගන්න හදන යෝගාවචරයේ පුතේ මේ වගේ දේවල් පේන්නේ අන්තිම කෝටිපතියෙක් වගේ කොහොමද කෙනෙක්ගේ වැඩ අපි මේ දුයිතුවක් අපේ නැතුව ඉන්න දුප්පත් කෙනෙක් වගේ අපි කොහොමද මෙහෙම කරන්නේ කියලා. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. අතිපට්ඨාන තාම පටන් ගත්තේ නැති කෙනා සතිපට්ඨාන ආරමුණු ගන්න හැටි සතිපට්ඨානයේ කෙලපමිණි උත්තරයන් වහන්සේලා සතිපට්ඨානයේ දිහා දිහාවෙන් වැඩ අරගෙන කරන ප්‍රකාශ කරනවා. ඒ නිසා ඒක එක උපාසාත්මක භාවයක් නැත්නම් එක හිත් ගන්නා භාවයකින් කියනවා නම් ආධුනික යෝගාවචරයට ලෝකෙම කරදරයක් තමන් ගන්න ආනාපානේ හෝ ඉන්දීම හැකිලිම හෝ වෙන ධාතු මනස්කාරයක් හෝ ඒ උන්චි එකම දෙක අරමුණ විතරමයි හතිපත්තානේ වගේ තියෙන්නේ. ඒයින් පිට එන සත්‍යය බාධාවක් වගේ තියෙනවා. ඒයින් පිට දැනෙන වේදනාවක් බාධාවක් වගේ තියෙනවා. එයින් පිට හිතන ඉතිවිල්ලක් බාධාවක් වශයෙන් පේනවා. ඒ නිසා මුලින් මේ සතිපට්ඨානේ වෙන් කරගන්නට, කොන් කරගන්නට, කොටු කරගන්නට, ඒක හිත නිමග්න කරවන්නට, පස්සව ගන්නට යෝගාවචරයට හරියට මොහොත මැද තියෙන දූපතකට හතර වටෙන් රැල්ලෙන් යට කරගන්න හදනවා වගේ ඉතාම සාමාන්‍ය මැද කොටස නිවිව පවත්නවා. ඒ නිසා ආධුනික යෝගාවචරයේට මූල කර්මස්ථානයක් දීලා අපි දවසකට දෙකකට පස්සේ හෝ පැයකට දෙකකට පස්සේ හෝ මේ යෝගාවචරයෙන් ප්‍රශ්නයක් කළොත් ඔබ ගත්තා වූ මූල කර්මස්ථානයේ කොපමණ වෙලාවක් හිත පවත්වාගෙන යන්න පුළුවන් වුණාද කියලා ඒ යෝගාචර සමාහට බොහොම ඉස්සාවංගත්තේ යුක්තෝ කියලා මේ විනාඩියක් එක දෙතරයක් බෑමට ආනාපාන එක දිගට බල්ලාගෙන යන්න. ඉන්දී නැක්ලිම එක දිගට අල්ලගෙන යන්න. ආත්මෝචි කරන්න බෑ. අනිකාලේ පවත්වාගෙන යන්න වගේ විදිහ මේ විවිධ විෂම කිලේශ ධර්ම වලින් හිත යටපත් කරනවා. ඒ නිසා සතිපට්ඨාන භාවනාව අමාරුයි. සතිපට්ඨාන භාවනාව දුෂ්කරයි. ඒ මොකද ආත්පතිම තියෙන්නේ මේ චිත්තෝපක්ලේශ. ඊවරණ ධර්ම පඤ්ඤාය දුබ්බලීකරණ දේවල්. ආනේ නිසායි ඔක්කොම සතිපට්ඨානෙන් බැහැරයි. ඒ නිසා සතිපට්ඨාන භාවනාව දුෂ්කරයි කියන්නේ. නමුත් මේ යෝගාවචරය එක හිතමු දවස් හතක් එක දිගට භාවනා කළා නම් මේ කර්මස්ථාන සුද්ධ කිරීම නැත්නම් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ගුරුවරයා ටිකෙන් ටික ටිකෙන් ටික මතක කරලා දෙනවා පිවිසුම වාදලි. ප්‍රතිපත්තාණේ ඇතුල් වෙන දොරටුව වශයෙන් ආනාපානයේ ඇතුළ වුණාට ඒ ආනාපානය දිගේ කරගෙන යනකොට විශේෂයෙන්ම අපි විපස්සනා යෝගාවචරයේ පැත්තෙන් බැලුවොත් ඒකට මතු වෙන්නා වූ ඒකට හරස් කපන්නා වූ ඒක යටපත් කරමින් මතු වෙන්නා වූ ඕනෙම අරමුණක් තෝරන්නේ බේරන්නේ නැති වුණාට බාධාවක් වශයෙන් සලකන්නේ එපා. මේක තවත් ද්විතීය අරමුණක් වශයෙන් හොඳට හඳුනා ගන්න. ඒක අඳ බදා ගන්න යන්නත් එපා. කියනවා කියලා ගැටෙන්න යන්නත් එපා. ඒ මොකද සතිපට්ඨාන දිනු වීගෙන යනකොට ආනාපානිය වගේ බිම්බි මැකිලි වගේ එක පොඩි පිවිසුමකින් ගියාට මේ සතිය සාහවුරු වෙනකොට ඉතිරි වෙනකොට සුපටිච්ච වෙනකොට ඒකේ විවිධාංගීකරණ එහෙම නැත්නම් විවිධ සේවාවන් පටන් අරගන්න. පටන් අරගන්නකොට මේ විවිධ ආංගීකරණයට විවිධ සේවාවල් වලට අර හිතිවිලි ආහාර. සද්ද ආහාර, වේදනා ආහාර. ඒවා ඒ කාලේ වෙනකොට ධර්ම කාරණා මතු කරලා දෙන තවත් දොරටු බවට පත් වෙන නිසා දැන් මේක බාධාවක් විදිහට හිතන්නත් එපා. ලාභයක් විදිහට හිතන්නත් එපා. අර උනර්මෝකෙන් ගන්න. නැති හැම වෙලාවෙදීම ආනාපානිය හෝ මූල කර්මස්ථානය වශයෙන් ගත සිටි පැහැදිලිම හෝ කරගෙන යන්නේ කියලා සුද්ධ කළ දෙනකොට යෝගාවචරය අරමුණ අරමුණ වෙන වෙන වශයෙන් අඳුනා ගැනීමේ විනේ කීමේ ක්‍රමේ මනිකාර ක්‍රමේ පුරුදු වේගන පුරුදු වේගන යනකොට ආ උදේට අත කර්මණ්‍ය වෙනකොට යන්ත්‍රයේද මිනිස්සු අපුරුදු වේගන යනකොට ඒ යන්ත්‍රයේ වේගය කාර්යක්ෂම භාවය වැඩි වෙනවනේ ඒ ආයුධයේ හසුරීමේ විවිධාකාර දේවල් වලට කරන්න පුළුවන් ගැටයක් වෙන ආනියෝග තමයි යෝගාවචරයට ඒ ආනාපානිය හෝ තමයි මූල කර්මස්ථානේ වඩති එන බාහිර අරමුණු විස්තර තරම් අවුල් කරන සුළු ඊඩා කරන සුළු ගතියක් නෑ ඒ අරමුණු අරමුණු වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන් යම් විදියකට විපස්සනා භාවනාවේ යෝගාවචරය සුද්ධ විපස්සනා වැඩුවත් චින්ත සමාධියටපත් උනා කියලා කියන්නේ මතුවෙන මතුවෙන ඕනේ අරමුණක් එක්ක මූලට මොන දිලා ඉන්න පුළුවන් පස්සයක් මේ වෙනකොට ඒ සතිය අර ක්ෂණ වශයෙන් උදා උපකාර කරන්නා වූ දෙනික සමාධියෙන් ආධාර ඇතුව අඛණ්ඩ භාවයකට වත් මේ අඛණ්ඩ භාවයකට වීම සඳහා අපි ඉනිමගක් වශයෙන් දොරටුවක් වශයෙන් නිතර භාවිතා කරන දේ වශයෙන් ගන්නේ මූල කර්මස්ථාන. නමුත් මෙතෙන්ද එනකොට ක්ෂණික සමාධිය හොඳට උර දීලා මේ මූල කර්මස්ථානයේ හිත පවතිනවා පවතින සත්‍යයකට ඇවිල්ලා යනවා වේදනාවකට ඇවිල්ලා යනවා එහෙම නැත්නම් හිතවිලකුත් ඇවිල්ලා යනවා හිතවිලි ගියාට පස්සේ හිත ඉබේම ඉමුණු මූල කර්මස්ථානට බොහෝ එනවා බොහොම කීකක් සාධ්‍යයක් ඇහුවා සමහර විකට සාධ්‍ය ඉස්ති සත්‍යයක් පොයි සත්‍යයක් ආදි වශයෙන් ටිකක් මාත්‍රණ ගතිය තියෙනවා නමුත් වහාම ආරමුණට හිතයන්ට ඕනේ කියලා ලෝකාවචරය යෙදුනොත් යෙදුනොත් යොදා ගන්න කප්පුමක් තුනොත් තමයි තේරෙනවා දුක තන ඉඳලා භාවනා යනවා කියලා ඒකට බය ආරවක් අතිපතාවට පටන් ගන්නෙදි මේ ටිකක් අල්ලලා දුන්නට ඉස්සරහට සතිය දියුණු මේක එනකොට අනෙකුත් විදිය ධර්ම වැඩි වෙන එනකොට එන ඕනෙම අරමුණක් ආහාර කර ගන්න පුළුවන් ශක්තියක් මෙහෙම ගිහිල්ලා මේ හිත සතියෙන් ආදී වෙනකොට ඕනෙම අරමුණක සමරපපත් වෙනවා සෑම අරමුණකින්ම සමාන රසයක් ඇති කරලා දෙනවා. ඒක ඇහැම ලක්ෂණයක් කර්මයක් වෙන්න පුළුවන්. දකින්න අරමුණක් වෙන්න පුළුවන්. කන්ද සුවඳ වර්ණ අරමුණක් වෙන්න පුළුවන්. ජීවේ රස වර්ණ අරමුණක් වෙන්න පුළුවන්. කයින් පාර ලබන අරමුණක් වෙන්න පුළුවන්. මෙතන හිතෙන හිතවිලක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම මේ එක එක තනියම මතුවෙන සිය බුබුලුවා. අපි නිතරම කයින් ඉන්නා වූ ආයෝපකපදාවේ මතු කරන්නා වූ දේ මූලස්ථානයේ දින කටයුතු කරාට අනිකු සෑම දේවලු සිටුවේදී මේකත් දැක ගන්න පුළුවන් තත්ත්වයක්. මේ අනුව බලනකොට මේ தත්ත්වය දන්නේ නැතුව අපත් කරගෙන යමක් තියා අහගෙන බලාගෙන ඉන්න මිනිස්සේ උඹක් ගැන ආවනා නොකරන මිනිස්සෙක ස්වභාවය දැක්කොත් මේ මිනිස්යාගේ ස්වභාවය මනුස්ස ස්වරූපෙට විතරද මේ මිනිස්යා බලන්නේ විතරයි. මේ මිනිස්යා තුළ අහන්නේ නැහැ. මේ මිනිස්යා තුළ වෙන දේවල් පහක ලබන්නේ නැහැ. ඒ මනුස්සයා තුළ රස බලන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. අර බලාගෙන කටක් කරන බලාන ඉන්න මනුස්සයෙක් විතරයි අර ඉන්දිය ධර්මවලින් අයින් එකයි වැඩ කරන්නේ. එක්ක මන මේ මනෝ මනසයත් එක්ක අයින් දෙකක් කරේ. අනිත් ඔක්කොම අපේ වෙලා. ඔය ඊගාචිත්තක් කියන්නේ අහන්නේක් බවට පත් වෙනවා. එතකොට කන විතරමයි වැඩ කරන්නේ. ඇහෙන් ආවට අරමුණක් අන්ධ කෙනෙක් වාගේ, කයෙන් අරමුණ ආවට ඒක අන්ධ කෙනෙක් වාගේ, නාසයෙන් අරමුණ ආවට ඒක සතුටුවද තේරෙන්නේ නැති කෙනෙක් වගේ ඉතින් ආවට කප්ප තේරෙන්නේ නැති කෙනෙක් වගේ ඇහි මොකද වෙන්නේ කියලා. සංකල්පකක් මේ තේර. ඔක්කිය වැඩ පිළිවෙල බලනකොට වැඩ පිළිවෙලෙන් කයෙන් එකක්. වැඩ විදක්. මෙන්න මේ විදිහට ඉන්ද්‍රයන් ඉන්ද්‍රය චක්කු ඉන්ද්‍රය දෝත් ඉන්ද්‍රය කියන එකින් එකට එකින් එකට පැන පැන යන වේගය දිහා බලනකොට හරියට එකක් එකට බුදුරස් කරකවන බුදුරස් මාලාව වෙනුවට මේකේ තියෙන එක වෙලාවට බුදුරස් මාලාවෙන් ඉදිරියෙන් පයින් එකයි අයින් එකයි පත් වෙනවා. මේ පත් වීමේ වේගය නිසා කැරකෙන විතර උතුර කාලාවක් තියෙනවා. ඒකේ විවිධ සාක දේවලු අපි උදරයේ හිතේ යොදාගෙන ඉන්දින ඇතුලෙන් බලන්න. නාසිකාග්‍රයේ හිතේ යොදාගෙන ආනාපානෙ බලන්න. බලාගෙන ඉන්නකොට මනස් කියනවා ඉන්නා අයි මුත් පොඩක් වැඩක් කරගන්න. මේ මාධ්‍යයක් වෙනවා මං කියන දේ තාන්න. ඒක නාසය කියන නෑ සෝලකුත් කියන මං කියන දේ තාන්න මගේ මුත් වැඩක් ගන්න. ඇහැවිලා කියනවා මට ඇටි ගන්න තුනට විතර චිත්ත රූප පේනවා ඒව ගැන පොඩ්ඩක් එන්න. කය කියනවා මෙහෙම එක පැත්තකින් ආරාධනා කරනවා මේ හැම ආයතනයක්ම තමන්ගේ බඩුව විසුණා ගන්න වෙන ව්‍යාපාර කරනවා. උන්තිවවතේ දාන්න මේ ඔක්කොම තන් තනිය ජීවත් වෙන්න උත්සාහ කරන ආයතන ඔබ සර්වඥ වහන්සේ ආධුනිකයට දීලා තියෙන උපදේශය තමයි මේ හිතන්නේ. කොරෝසු තනි, සාහසු තනි පටන්. නමුත් ඒකෙන් සාහස් කරන්නේ අනෙක් හැම ආයතනයක්ම අක්‍රිය කරලා අන්තභාග කරලා මේක රජ කරවන්න හදනවා කියනවා. මේ කාරණාව මේ තරමට තේරෙන්න සත්‍යපත්තාන ධර්මේ භාවනා කරපු කෙනෙකුට මේ සූත්‍ර සත්‍යයනාවෙන් නම් මෙතෙට ගියේ තමයි. ඒ නිසා ආධුනිකයන් සත්‍යපත්තානේ කියලා කියන්නේ ඉතිගඩ සුරක් වගේ එක ඇරෙන එක කුංචු දක්වලා. භාවිතම රැකදී චීන අසරණ වාදක මුළු ලෝකෙම තියෙන ලොකු දෙයක්. එනිසායි ආනන්දරුත් ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මුළු ලෝකේ ඉන්න ඕනෑම අරමුණක් මම දක්වන්න කතාවට ගන්න. බලන්න කොච්චරක් පිට වැන්නලා කියන්නේ. හරි ටිකක් ටිකක් වාගේ පටන් ගත්ත මාස්කාග්‍රය හැපෙන තැන. එනතම් උදරයේ ලාංඡනය ගත්තට ඒක වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනකොට අවසානයේ සම්පූර්ණ මුළු ලෝකෙම අල්ලනවා. අතන සර්වඥාන්සේ මේ සක්වල ඉක්මවල ගිහිල්ලා සම්පූර්ණ අලුනාති කිව්වා මේ මට නොපෙනෙන දෙයක්, අත්පතට අහුවෙන දෙයක්, අහුවෙන්නේ නැති දෙයක්, අහුවෙන දෙයක් නෑ, අහුවෙන්නේ නැති දෙයක්, කලම නෑ. ඕනම දෙයක් මට අතරගත්ත මේ විදිහට වෙන්නේ. සාහිත්‍ය සංඥාවකට ධම්මදිව තලයේ තියෙන අවිඥානික, අවිඥානික සෑම සිර දෙයක්. ඒ තමයි නාමයේ මේ සතිපට්ඨාන ඥානෙ ලක් කරගන්න පුළුවන් ඒක හරහා පේන පණිවිඩයක් වාගේ. වීදුවක් ආයෝනාස්කේ. අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලාට ඉතින් තම තමන්ගේ ප්‍රදේශ ප්‍රදේශ හැටියට ඒ විවිධ දක්න ස්වරූපේ තියෙනවා. ඒ සමේ සත්තං අභිඤ්ඤයයන් සත්තං පරිඤ්ඤයයන් කියලා මේ අභිඤ්ඤය පරිඤ්ඤය සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. සම්ඥානාකේත සබ්බ සබ්බ වශයෙන්. අය මනුෂ්‍ය හිතකට බුදු හිතකට හිතා ගන්න පුළුවන් මුළු ශේෂ්ඨේ පුරාම කියන දේවල් මේ සතිපට්ඨාන දැල දෙහට. ආයුත් ස්වාමීන් වහන්සේ ධම්මජීව තලයේ යට කරා. අනිත් එක් ඇත්තෝ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒ ප්‍රදේශය අඩගන්න. ඒ ප්‍රදේශය මතු වෙලා එන හරිය තමයි ප්‍රදේශය වෙන්නේ පාරක. ආධුනික යෝගාවචරයට මතු වෙලා එන දේවල් ඉතාම ප්‍රකටයි. යථාපාකතං විපස්සනාමිනි වේසෝ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැස ගන්න. ඒ ප්‍රකටදී තෝරන්නේ ගුරුවරයා නෙවෙයි. එනකොට මේ ආධුනික යෝගාවචරයාගේ මූල ධර්ම දැනුව නෙවෙයි. හුස්ම ටිකක් අරගෙන. මේ හුස්ම වඩා හොඳට හැපෙන තැන අරගෙන එතන තමයි හිටියේ. මේ තන් උදරයේ පිම්බීම හැකලියෙන් බලලා ඒ පිම්බීම හැකලිය තාම ප්‍රකට තමයි හිත පිටවා. නමුත් අදහස් කරන්න කන්නේ පිම්බීම හැකලියෙන් භාවනා කරන්න හදන අර පසුකාලේ චෝදනාවක් ලැබීමේ නාදී මණ්ඩල භාවනා ආදී වශයෙන් කුසල විසුලු වතර කියන එක ඒකෙන් යන්න. ඒ පිරිසුදු මේ පිවිසුමෙන් ඇතුළු වුණාට සතර සතිපට්ඨාන විකසිත වෙලා යනකොට මේ එක එක ණය එක නම් තාර්කයට අවබෝධ කරගන්න. ඒ නිසා මේක අවබෝධය මේ සතිපට්ඨාන භාවනාදි කරන්න අන්න වැඩි මොකක්ද කියලා අවබෝධ කරගන්න නම් සුත්තමේ ඥානය අවශ්‍ය බව හැබැයි නමුත් මේ සුත්තමේ ඥාන ආධුනික මට්ටමින් නම් ප්‍රමාණවත් වෙන්නේ ඊට වඩා යම් ප්‍රමාණයක බෞද්ධ භාවයක් ගුරු ඇසුරක් අධ්‍යයනය ඒක නිසා මේ සතිපට්ඨාන සූත්‍ර අසුආව විශේෂයක් කරලා පෙන්නනවා මේක දේශනා කරේ කුරු රතු. කුරු කුරු මේ පිළිගනි වාසී මිනිස්සු ඇවිල්ලා නතර වෙච්ච ප්‍රදේශය තමයි කුරු රට වශයෙන් පෙන්වන්නේ දැනට නම් ඒක රාජධානියක් වඩපත් වෙලා තියෙන ඉන්දියාවේ අගනුවර බාටපත් වෙලා තියෙන මොකද ඒ කාලේ ඒන කෝපන සමයේ භග ඒන කෝපන සමයේ භගවා කුරුණං කුරුසු විහෙරති සම්මාස ධම්ම නාම නිගමෝ. සම්මාස ධම්ම කියන එක නියංගම. ඒ කියන්නේ ගමක් නගරයක් අතරමැද තිබුණු තැන. එතන තියෙන වෙනස තමයි බොහෝ විට මාර්ග සංදි මෙතනදී හමු වෙනවා. මිනිස්සු ඇවිල්ලා බඩු විකුණන්ටයි බඩු ගෙනියන්ටයි එකතු වෙන සල්පිලවල් කියනවා. කාණාය පොළවල් කියනවා වතුර පහසුකම් දෙන තැන. ඒක අහල පහල දින ගන්න කතාවට ගැත්තෝ සුමානකර හැරයක් හෝ Tamange සොයිකලේ අතිරික්තයක් මෙතෙන් අරගෙන ඇවිල්ලා විකුණලා අවශ්‍ය කරද්දී අවශ්‍ය කරන ලුණු මිරිස් ටික මෙතනින් අරගෙන යන සල්පිල් ස්වරූපයක් තිබිලා තියෙන මේ කම්මාස ධම්ම කියන නිගමේ හොඳට ජල පහස්කම්. නමුත් නගරයක තරම් පහස්කම් තිබිලා නැහැ. සර්වඥ වහන්සේ ඒ කාර්කාවක් අවස්ථාවක මහා සංඝ ඉවරාගෙන මේ අතල තිබුණු පොඩි පණ කණ්ඩේක නැත්නම් කුංචි හැරවදක කාලයකට කලින්. මේක දිල්ලි නගරයේ තියෙන ප්‍රදේශයක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. සම්බුදු වෙන ඇත්තන්ට ඒ මතක් කෙරුවොත් හුඟක් වෙලාවට මේ තමන් උපදේශකවරු ඉන්නකෙයි. ඒක සන්ටවුන් කියලා තමයි දැනට වෙන් කරලා තියෙන්නේ ගාන්ධි තුමාගේ නේරු තුමාගේ රාජ්‍ය කාලේ ඒක පුරා විද්‍යාස වටිනාකමක් ඇති විදිහට බොහොම වටිනා කල්ප තාපයක් ගත කරලා බොහෝ සුන්දර තැනක් නමුත් අභාග්‍යයකට වගේ දැනට නගරයේ කුණු ගෙනත් දාන්නේ ඒ ඒ ස්ථානෙට පිවිසෙන දොරටුවේ අනික් පැත්තත් අකල පහකරන ඒ ස්ථාන දැන්ට පාවිච්චි කරනවා නමුත් අද වෙනකොට ඒක රාජධානියේ පොත්පත් පාඩපත් වෙලා තියෙනවා. එන්න මේ ගුරු කියන නිගම රාජවර්ධනාතේ තෝරාගත්තේ මේ ධර්ම කාරණා පිළිබඳව ඥානවන්ත ඒ සුසප්පාය ආහල්වප්පාය ආදී කලබල වලින් තොර හොඳට සෞභාග්‍යවත් ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ කියලා කියන මිනිස්සු අතර කලා විවාද නැහැ කියන කාරණා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සතිපට්ඨානය කරනකොට භාවනා කරනකොට පොදුවේ දෙන්න පුළුවන් උපදේශයක් තමයි මේ පුද්ගලයා තුළ සෑහෙන ධර්මඥානයක් අවශ්‍යයි. ඒ තිබුණත් හැම වෙලාවෙම ගුරු ඇසුරක් පවත්වා. ගුරු ඇසුරක් පැවැත්වීමේදී මේ යෝගාවචරය ආගේ කියන ධර්ම ඥානයේ අඩුපාඩුකම් එවතුම භාවනා කරගෙන යනකොට ඔය පොත්වල නැති සම්මතයේ යෙවිලා නැති නානාක්‍ර අතුරු පාරවල් අතුරු ආන්තරම අතු වෙනකොට ඒව බේරලා තෝරලා දෙන්න ගුරු ඇසුරක් අවශ්‍යයි. ඒ නිසා ඒ අර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ සඳහන් කළා ඉතාමත් නෑ බුද්ධ ශාසනයත් ආවෝ මේ පළල් බව බුද්ධ ශාසනයත් ආවෝ කොයි දෙයකට ගැළපෙන්න පුළුවන් බව විදහා දක්වමින් උන්වහන්සේ සඳහන් කළා මම පිටරටකට ගිහිල්ලා ආබෞද්ධයන් අතර ධර්ම සාකච්ඡා කරනකොට කවදාකවත් මම මේ බුද්ධ නියෝජිතෙක් වශයෙන් මම ඉදිරිපත් වෙන්නේ නැත මම සංඝ නියෝජිතයෙක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ නැත මම ඉදිරිපත් වෙන ධර්ම නියෝජිතයෙක් ඒක නිසා සතිපට්ඨානෙ මට උගන්වන ගුරුවරයාට මම වඳින්න ඕනේ බුදුහාමුදුරන් වඳින්න ඕනෑ කියලා කිව්වා නම් අනිකුත් හැම ආගමික කෙනෙකුට මේක හරි විශාල ප්‍රශ්නයක්. හින්දු ආගමේ බුද්ධ ආගමේ විතරමයි බුද්ධලාභවන්තේ ගුණකරු, සිල්කරු, නැත්නම් වැඳලා අභිවාදන සීලිත ආදී වශයෙන් ඒ උත්මයන් වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගත්තොත් ආයුර්වන සතුටවල වැඩිනවා කියන පිළිගන්නේ හින්දු ආගමේ බුද්ධ ආගමේ පමණයි. අනිකුත් ආගම් වල ඒ විශිෂ්ටත්වයේ පවතින සාධබලධාරී දෙවියන් වහන්සේ තුල පමණයි. ඊශ්වර තුල තියෙනවා බ්‍රහ්ම තුල තියෙනවා විෂ්ණු තුල තියෙනවා එහෙම නැත්නම් අල්ලාහ් තුල තියෙනවා අවරමදාහ් තුල තියෙනවා අරෝබල ධාරි දෙවියන් වහන්සේ තුල කියනවා මේ කෙනෙකුට ඇර මේ සෙලෙක්ට් කෙනෙකුට වැන්දොත් එහෙම ඒක ඒ කාන්තේම දෙවියන් වහන්සේට කරපො ඉගහයක් වෙනව මැරෙන්නේ ඉත්තේ එහෙම මේ ලෝකේ කවුරක් නැත්නම් වැන්දෙන්නේ සම්දානීති කියන තැන් වල සම්දාවේ කියලා නිල කලන්තියක් කියන කෙනෙක් තුල ඉස්සරහ පිට පහළ නිලයක් ඇති කෙනෙකුට ආචාර පැවැත්වුවොත් අර ආචාරයේ දක්වපු සොල්දාදුවට දඬුවම්. ඒ මොකද ඒ තුලින් අර ඉහළ නිලයට විග්‍රහ කරා. ඒ නිසා අනිකුත් ආගම් කෙනෙකුට කිව්වොත් අපි මේ හදිපත්තාන ගන්න නැදනේ ඔක්කොම එකතු වෙලා දැන් බුද්ධ වන්දනා කරමු කියේ. ඒ අන්‍ය ආගමක කෙනෙකුට ඒක කවදාකවත් කොල්ල නැහැ. එයාටම එහෙම හුරු නැහැ වන්දනා කරන්න. අපි පන්සියල සංසතයව තමයි හදස්ස බලවලා වෙස් බලවලා තොප්පි ගලවලා කියලා වදින්නේ. අනිත් අය වල පන්සලට යනකොට තොප්පි දාගෙන යනවා. තවත් ඉතලෙපු දාන්න. ටයිපෝඩ් අඳින්නකො. හිටගෙන ඉන්නවා. ඉතින් ඒ ඒ සත්‍ය මොකද? ඒ අත්ෝ ඒ තුලින් අපලා තියෙන ආදත්තේ මොකද? ස්පීච් කෙනෙකුට වදින. ඒක අපි කිව්වොත් මේ හදිපත්කාණ කරන බුදුහාමුදුරන් ගඳලා පටන් ගන්න ඕනයි කියලා. ඒක සමහර වෙලාවට ආධුනිකයන් ලොකු බලක් වෙනවා. ඒ වගේම සීහා කියන්න පුළුවන් නම් අරවතනාන්තේ දැන් අපවත් කළා කියනවා කාලා එන්නත් ධර්මයක් මෙච්චර වයසයි අපි තමයි දැන් අයිතිකාරෝ අපි තමයි සංඝයා දැන් මට වඳින්නේ කියලා ඒකත් අනවශ්‍ය එකක්. ඒ පුද්ගලයා කියලා දෙන්න ඕනේ ඒ පුද්ගලයා වන්දනය කියලා දෙනවා. නෑ නමුත් අනිවාර්යයෙන්ම ධර්මීය පිළිබඳව කවුරුයක් අවශ්‍යයි. මම මේ කරන්න හදන ඉදිරිපත් කර ගන්න හදන උපදේශ පන්ති පිළිබඳ කවුරුයක් අවශ්‍යයි කිව්වොත් උගක් වෙලාට අර විුක්තමනක් ඇති චින්තනය විුක්තමින් තා චින්තනය කරන්නේ නැත්නම් ඒක පිළිගන්න වෙයි. නමුත් එතනදි ප්‍රශ්නයක් වෙනවා මේ ධර්මයේ කිව්වහම මේ බණ කියන බණ ආන අපේ තුලවත් එක්කෙනෙකුටවත් අයිතිවාසිකමක් නැහැ. අපි මේ විදිහට ධර්ම කොටාර ගන්න. 84000ක් ධර්මස්කන්ධේ කොහොමද මේක ඉස්සරහ. එතකොට ඒක උගන්වන්න තියෙන්නේ මේ අඩු ගන්න මේ සතිපට්ඨාණයට ගෞරව කරන්න ඕනේ. මොකද මේ සතිපට්ඨාණය අර 84000ක් ධර්මස්කන්ධේ ධර්ම විදේ වශයෙන් කපිලා කියන එක ප්‍රයෝජනේ කරකලා පිළිකරපු කරා. ඒක නිසා භාවනා කරන අපිත් දැනගන්න ඕනේ ඒ අපි යම්ම දවසක සතිපට්ඨානයේ නාහන තැන ඉඳලා පිළ නොරකපු තැන ඉඳලා දෘෂ්ටිය දුරු කරගත්තේ නැති තැන ඉඳලා අද මේ සතිපට්ඨානයේ ආහන ඉන් රකින්න දෘෂ්ටිය ඍජු කරගැනීමේ වැඩට කැප වෙලා ගත කරන තැනට ආවේ මේ මෙන්න මේ පස්සේ බලන කාල සද්ධාවකින් අපි මේක පාරක නමුත් මේ සම්මරණයක් නැහැ මේ විකාර කැපකිරීමක් කරලා ඥාන සමුය වස්තුම උය අතහැරලා ආවට ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ සතිපට්ඨාන භාවනාව අපිට දැන් උරුමෙද ලැබෙයි අපිට මේක මේ දෙවියන් වහන්සේ ආශ්‍රය ගන්නා වගේ කරුවටන් වහන්සේගේ ආශ්‍රය ගන්නෙච්ච මොකද මේකම සාක්ෂියක් අත්දැක. මේක කියන්නේ ඒ ගෙනා වූ සද්ධාව අදත් ඒ තරමටම පවත්වාගෙන යන්න පුළුවන් නම් සතිපට්ඨානෙන් අපිට ලැබෙන අන්තපරයි. ඒ නිසා මේක නිතර සත්‍යයනා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, මේකේ තියෙන කාරණා නැවතන විසඳන්න ඕන. විශේෂයෙන්ම සීලයක හිතපු නැති කාලවලදී සීලේ සිටියට පස්සේ කොහොමද සතිපට්ඨාන වැඩෙන්නේ? සමාධියක් ඇති වෙන්න ඉස්සර කාලයට වඩා සත්‍ය සමාධියක් ඇති වුණා පස්සේ කොහොමද මේ ධර්ම වැටෙන්නේ ඥානීය පිළිසුදු වෙන්න ඉස්සරට වඩා පිළිසුදුනාට පස්සේ කොහොමද වැටෙන්නේ කියනවා නම් අනුසත්පතාන ධර්ම තුලින් මේ සජීවී බව ධර්මයේ තව සජීවී බවක් දැක ගන්න. ඉන්නේ සජීවී බව තුල තමයි අපිට බුදු ආමි කපලක්. ඒකනේ නරුවත් වෙනවා කිව්වේ යෝ ධම්මං පස්සති සෝ වක්ඛ. සම්පිති කෙනෙකුට කොට වඳින්න මාව දකින්න උපස්ථාන කරන්න ඕනේ නම් කරුණා කරලා ධර්මයට වඳින්න ධර්මයට දකින්න ධර්මයට උපස්ථාන කරන්න. එතකොට මාව දකින්න. යම් කිසි කෙනෙකුට මේ සිරු ධර්මයට උපස්ථාන කරන්න ඕනේ නම් වඳින්න ඕනේ නම් දකින්න ඕනේ එය සතිපට්ඨානය ගන්න. සතිපට්ඨානයට වන්දනා කරන්න. සතිපට්ඨානය යන ඇදරේ ඉතිමේ මාදේ නිසා සතිපට්ඨාන එක විශේෂකට පිළිපීමක් බව හැබැයි ඒ නිසා සතිපට්ඨානයේ සමහරක් කියීමේ ආධුනිකයන් ප්‍රමාණවත්ය. ගුරුවරයෙක් ඒකට අවශ්‍ය කරයි. ඒ ගුරුවරයා තමයි විශේෂයෙන්ම මේ සමත ක්‍රමයේ මේ විපස්සනා ක්‍රමයේ කියලා විදිහට බේරාගෙන ඥාන අතරේ මේ අර සතිපට්ඨාන සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කළ ආ වූ ආනිසංස ක්‍රමක්‍රමයේ ක්‍රමක්‍රමයේ ටිකෙන් ටික අත ගන්න පුළුවන්. ඒ සර්වඥාන්සේ අනිකුත් සූත්‍ර වලට වඩා විශේෂයක් කරලා මේ සතිපට්ඨානේ හැම ආචාර්යවරයෙකු දක්වපු ගුණයක් තමයි ආනිසංස ප්‍රදේශයේ කල්ලත් ප්‍රකාශ. ඒකායනෝ අයම් විපරේමක්කෝ. ආයෙදි මේ එකම මාර්ගයයි. මේ ඒකායන මාර්ගය අර සත්‍යානන්ද සුත්‍ය ආදී මේ හතර මහතක් වූ ආනිසංස ලබන්නේ ඒකායන මාර්ගයේ කියන ධ්‍යාව නානා මත. මේ අත්කතා විවරණේ එකක් කියනවා. ඒ වගේම අද ඉන්න ආචාර්යවරු ඒ දෙන්නේ බටහිර ආකාරයට වගේ සත්‍යානුකූල මේක දිහා බලලා ඒ වාගේ මේ සත්‍යඥානය කියලා කියන්නේ සම්පදායක් නෙවෙයි මේක ජීවිතේ සමීප කරගත යුතු දෙයක් වශයෙන් බලලා විවිධ ආකාරයෙන් මේකට මේ අර්ථ දෙනවා. ඒ කායන කියන වචනේ මේ අනෙකුත් සූත්‍රවල බහුලව යුක්ත අර්ථ ඇති වචනයක් එකම මාර්ගය කියලා. බලන්න. මේකට හොඳ වාද විවාද පැත්තක දාලා අපිට අවශ්‍ය කරන්නා වූ සතිපට්ඨානය පිළිබඳව සතහාදී ධර්ම මත කරගන්න හොඳ සූත්‍රයක් හම් වෙනවා අංගුත්තර නිකායේ දසකනිපාතේ උච්චේ සූත්‍රයේ උච්චේ සූත්‍රය කියලා. ඒකේ තියෙන්නේ මේකට ඉන්දියක් පමණයි මූල සූත්‍රය අපට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ නැහැ. සර්වඥාන්සේට කවටක් ඉතිපත් වෙනවා මේ උච්චේ කියලා පරිස්සාරි. දැනටමත් අනුගාමකපත් ඉන්නේ සත්‍ය ගවේෂණය කරමින් ඉන්නම සර්වඥ කාර්යයක් නෙවෙයි. මේ පරිත්‍යාගික සර්වඥාන්සේ සර්වඥාන්සේ ඉතිපත් වෙලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ සාසකනම් කිච්චක් කියනවා ඒක පිළිබඳව ඔබ වහන්සේ මාත ප්‍රකාශ කරයි. සර්වඥාන කියන සාසකනම් කිච්චක් වල මොනවද කියන්නේ? එහෙනම් අදස්සක දුක්ඛය ගැන මොකද කියන්නේ? නිත්‍යයි කියන එක නියත ගතික වාදයේ ආදි වශයෙන් ප්‍රශ්න 10ක් අහනවා සර්වඥාන ඒක පිළිබඳව මම කියන දෙයක් අහන්නේ. ඊට පස්සේ මෙයා මේ මේ පුද්ගලයාගේ ප්‍රශ්න ඇහිමට සර්වඥාන කියනවා මම මේ ලෝකයේ අවිද්‍යාවේ යමක් සාක්ෂාත් කරගත්තා නම් මම ඒ දේ සත්‍යාගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේව මැඩලීම පිණිස දුක්ඛෝමනා සුරු කිරීම පිණිස න්‍යාය අධිගමයේ පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස මේ මම අවිද්‍යාවේ සාක්ෂාත් කරගත්ත දේ දේශනා කරනවා ඒක තමයි මේ සත්‍යාගේ මේ හිත කෙලෙන නිවන ධර්ම නිවන මේ ප්‍රඥාව දුක්ඛීකරණය කරන සුත්තෝපක්ෂේ දුරු කරලා සතර සතිපට්ඨානෙ වඩලා මුත්‍යංග ආදී වැඩ පිළිවෙලෙන් යන මාර්ගයේ විදිහට කියනවා අපි කර්ම දේශනාදීක වාචික හරව ගන්න නැතන මේ සරුවඥාන්ත ඒක ආන වාක්‍යෙ පෙත. අන්න එතකොට මේ උත්‍ය පරිත්‍රාජිකයක් අකට අහනවට පස්සේ. අද කාලේ අහන ප්‍රශ්නයක් යා කියනවා. දැන් ඔබ වහන්සේ අභිඥාවෙන් ළඟ දැනවලා මේ විදිහට ලෝක සත්‍ය පිළිබඳව මෙහෙම ඒකායන මාර්ගයක් වශයෙන් නිවන් දුරු කරලා විශ්වපක්ෂයිත අයින් කරලා ප්‍රඥාව දුකලීකන භාව දුරු කරලා අසුපකාණේ වල්ලා මේ සත්‍ය වොච්චංග වඩනවා නම් මේකේ මුළු ලෝකෙම නිවන් දකින. මේක ඒකායන මාර්ගය නම් මේකේ ගියොත් මුළු ලෝකෙම නිවන් දකින. නැත්තම් ඔබ අහන්නේ කියන එකෙන් පළුවක් නිවන් දකින්න. නැත්තම් ඔබ අහන්නේ කියන තුනෙන් එකක් නිවන් දකින්න. අදොත් යනවා ඒක. මේ තමයි මේ වගේ අත්හන්න දෙන්න කියන හොඳම උත්තරය. නමුත් අපේ වාස්නාවට සාක්ෂිතුන බබ්බුට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඉලක්කක් කළා කියලා අරිත්‍රාජිකය. අරිත්‍රාජිකේ කරන්නේ ප්‍රවචනාවේ සීමා රුක්මලපත් සමලා නිකන් කොන් වෙන જાති මිනිස්සෙක් වෙනවා. ඒ පස්සේ ආනන්දේ වෙන කාලයකට කියනවා. ඊට පස්සේ ඉඳලා කියලා වුණාට මතක් කරනවා යම් කිසි මේ ලෝකේ අපේ චක්‍රය හැදෙන කටපාඩම් කරනවා නම් පන්නක් නිරෝධා කරුවක් යනවා හන්දේ. එහෙනම් අපේ සරුවක් යනවා කියේගේ තාරා සංකේ කල්පලක්ෂය. මේ කාලයක් තුළ යම් තාක් සර්වඥා කියලා මේක පහළ මේ කාලය තුළ යම් තාක් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ මේ කාලය තුළ යම් තාක් මහා ශ්‍රාවකයන් වහන්සේලා පහළ වුණා. සාමාන්‍ය සාතන් වහන්සේලා පිළිසිනපත්තරන් වහන්සේලා එදිනදා වෙන ආර්යයන් වහන්සේලා පහළ වුණාම අන්නේ පිළිගිනාම පහළ කිසිම ආගයක් තියෙනවා කියලා හදන්න බෑ. අන්නේ විදිහට ප්‍රශ්නේ ඇහුවා නම් සර්වඥාන්සේ කාන්ත දේශනා කරනවා මේ සර්වඥාගේ අතිශාවයෙන් දැනගෙන සත්‍යාගේ ජීවන ධර්ම දුරුකේ පිළ ඉක්කොපක්ක දුරුකේ පිළ ප්‍රඥාව දුර්වල කරන ධර්ම අනුකූලින් පිළ කටිපස්සේ වැඩි පිළ ඒකත් පොත්සංග වැඩි පිළ ඉතින් අපිට ගන්න තියෙන්නේ අපිට ඉස්සර වෙලා මේ පාරේ මේ සම්බුද්ධිල අපි බලාපොරොත්තු වෙනා වූ සම්බුද්ධිල නිර්වාණවත් කරන පාරේ විදිහට මේ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ඥානං ඒලා හරි කියලා සාර්ථක වුණා නම් ඒකේ පාර තමයි මේ අපිට ගන්න වෙන්නේ කාටවත්. ඒක නිසා මේක රෝගින දලකලා ගන්න දුන්න වැඩ. මේ මාර්ගයේ ඒකායන ඇයි මම මේක මගට අවිල ඉවර වෙලා මට තාම යන්න බැරි වුණේ කියලා හරවත්න ආන්තික හේතු කරන දෙයක් නැහැ. මේ ළඟදී ආරම්භ වුණ අපට ඒක ගායක මාත්‍යෙකට ජීවදියා ඇවිල්ලා කකුල කපා. මේ මිනිස්සේ අහනවලු මම මෙච්චර ප්‍රදේශයක් පස්සේ දේවාට ආවේ. මෙච්චර ප්‍රදේශයක් නිකන් වන්ට බඳුනා. මෙච්චර ප්‍රදේශයක් අර දෙනවා. ඇයි මගේ කකුල කැටි? ඇයි මගේ කකුල කපන්න ඕනේ? ඒක වෙන්න බෑ. මම ඉතර කින්කම් කරන නිසා මට මේ මගේ කකුල කපන්න වෙන්න බෑ. මොනෝ කාරිනවා තේරුම් කරලා දෙන්න බැන්නේ. මේ මාත්‍යා මෙතෙක් මේ කින්කම් කරන්න යොමු කරපු හැම කල්යාණ මිත්‍රෙක් ළඟ වෙනකොට අනාගතනාපත් ඒ ප්‍රශ්නේ කියනවලු. ඒක සම්පූර්ණ අදාළ. ඒගොල්ලෝ යම් කෙනෙක් කියනවා නම් ඔය සරුවචනාන්සේ අභිඥාවෙන් දේශනා කළා කිය. මේ පාන්ත වෙන මාර්ගේ මම දැන් ගියා කොහොමද මොනවක්ද මට විරුද්ධයක් ලැබුණේ නැහැ. මගේ දොම ලෝක සම්පියව දුරුනේ නැහැ. ඒ කියලා කතා කරනවා නම් ඒක අර පරිත්‍රාජකයට වැඩි වගේ තමයි. සර්වඥාන්ත මේ වෙලාවට අත්දාව තමයි ලැබෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ විතරක් අර මිනිස්යාගේ මත්කට වෙන්න තියෙන විනාශය වැළැක්වීම සඳහා මිනිස්යා ගොඩ දානවා. මුලිකේ ප්‍රශ්නයන්නේ වැරදි කියන අහන්න එපා. හරි කිය කෙනෙක් ඉන්නවා නම් මේක මේ ලෝකේ. ඒ කෙනා කියන මාර්ගෙ මොකක්ද? ඔබ සංහාවිස්කාවේ දැනවදාලා වූ මේ හතර හදිපත්තාන් සර්වඥාන්ත කියනවා. ඒක නිසා අපි යම් ප්‍රමාණයකට මත්ලා ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතර සතිපට්ඨාන ලැබිය යුතු යම් ආනිසංසයක් අපිට ලබා ගන්න බැරි වෙලා මෙච්චර මේ ඒකායන මාර්ගය කියලා මොකද මට මේක ලබා ගන්න බැරි වුනේ කියලා කියලා අහනවනම් ඒක ඒකාන්තයෙන්ම අර වගේ අනවශ්‍ය ප්‍රශ්න අහලා සර්වඥාන්සේ වෙහෙත කරලා ඒක ඉවරලා ඒ අර ආනන්ද සාහිත්‍ය උත්තර ලබා ගන්න අර උත්තරේ පරිත්‍රාණයට වගේ කතා ඒක ඒකායන මාර්ගය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අනිකුත් අර්ථ විවරණයට අපි කියමු. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ තාකල් යම් කිසි සාර්ථක විමුක්ති මාර්ගය. සාර්ථක නිවන් මාර්ගයක් වුණා නම් ඒ මාර්ගයේ තමයි මේ සතිපට්ඨාන සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒකට අපිට කියනවා ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය ගමන් කරනකොට හම් වෙන හැතතුන් කණු තමයි. අවස්ථාවල් තමයි මේ සත්‍යාගයේ විසුද්ධිය ආදී කොටස් ආව ඉතින් අපිට අද ලැබිලා තියෙන කාලේ මේක වැඩි ප්‍රස්තාව ලැබෙන්න නිසා අද මේ අපි පතනමක් සූදානම් කරගත්තේ විශේෂමක් ලබා ගත්තේ ඒ සත්‍යපතාන සූත්‍රය පිළිබඳව වටපිට අපිට සූදානම් කර ගැනීමයි බලාපොරොත්තු වෙමු මේ ඒ කායන මාර්ගයේ අවසනා දෙවිත්‍ය පිළිමත මුලින්ම දේශනා කරන්නා වූයේ ආනිසංස වහිත සූත්‍ර කොටස් ඉස්සරහ කරගෙන සියයට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අතර මේ තාකල් මේ ආප ධර්ම කොටස වලින් අධ්‍යයන මාර්ගය පිළිබඳව යම් කිසි විදියකට අත්විඳලා යම් කිසි විදියකට ධෛර්යයක් ශක්තියක් වෙනවා නම් ඒක ප්‍රධාන වශයෙන්ම ඒකට හේතු වෙන්නේ මේ සත්‍ය කියන එකම চৈতසික බව. මෙන්න මේ চৈতසිකේ වැඩිම තමයි අපි මේ තාකල් කරගෙන ආපු වැඩේ කොටු වැඩ කියලා. ඒක සඳහා හිත කෙනෙකුට අපිට කරන්න දෙයක් තියෙන්නේ නැහැ. කලයුත්ත කරේ කලංගවර තමයි. ඉතින් අද මේ රස්සලා ඉන්න පිළිස ඒ පිළිබඳව සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් යෙදීම පිළිසක් ඒක සම්පූර්ණ වෙන්න පුළුවන් අපේ මේ යට පිළිවෙල මූලික වශයෙන් මේ ප්‍රතිපදාන හේතු වෙනා වූ සතියට ප්‍රතිලකන කොට ඒක ඒක තමයි ආධාර ආකාර කරනවා මේ සූත්‍රයකට පිළිගත්තේ ඒක අපිට මූල ධර්ම වශයෙන් හේතු වේවා මේ අනුව අපේ කායික දැනුමත් මූල ධර්ම ධර්මත් එකතු කරගෙන අපේ සතිය තව තවත් දියුණු වෙලා උපතිච්ච සත්‍යයක් පාඩපත් වෙන අපේ ජීවිත කාලයක් මේ ධර්ම දේශනාවක් අද මේකවත් ධර්ම දේශනාවක් ඒක වේවා වාසනාව වේවා ප්‍රාර්ථනාවෙන් අදට මේ ධර්ම දේශනාවට සාසාද අම්මේදී සම්බතං කුඤ්ඤ සම්බතං කස්සී දීවා නමෝ දන්තු රස සංකප්පි දිස්සියා සත්‍තාවතාජම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සම්පේ දුක්ඛානුමෝදන්තු සත්ත සම්පතිසියා සත්‍තාවතාජම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සම්මිය සත්කානුමෝදන්තු ආකාරන්දාච බුම්මත්තා දීවානාගානයිසිතා පුඤ්ඤං දං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාස්ත්‍රං ආකාදත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු දේශියං ආකාදත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු මං සරණං